හොඳයි අපි කවුරුත් දන්න පරිදි මේ අවස්ථාව වෙන් කරගෙන තියෙන මේ ප්‍රශ්නෝත්තර වැඩපිළිවෙලක් සඳහා නැත්නම් ධර්ම සාකච්ඡා සඳහා ඉතින් මම ආරාධනා කරනවා මේ අවස්ථාවට ගැලපෙන සුසු ප්‍රශ්න හෝ ධර්ම මාතෘකා තියෙනවනම් කරුණාකරලා අතු කරගන්න. ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. ස්වාමීන් වහන්සේ හිතට එන අරමුණක් මෙනෙහි කිරීමේදී එම අරමුණට සම්බන්ධ විවිධ දේ සිතට හැඟීම බාධාවකි. මෙනෙහි කළතු ආකාරය දන්නා වුවත් ප්‍රායෝගිකව ඒ කිරීම සඳහා උපදෙස් පතමි. දේරුවන් සර්ණයි. මේකේ මේ ප්‍රශ්නේ විස්තර ටිකක් තියෙනවා නම් තව ලේසි මේක උත්තරයක් අපයා ගන්න හිතට එන අරමුණක් මෙනෙහි කිරීමේදී එම අරමුණට සම්බන්ධ විවිධ දේ හිතට නැගීම බාධාවක් කියලා නෑ හිතට අරමුණට සම්බන්ධක වශයෙන් නම් සකස් වෙලා තියෙනවා මේ විවිධ දේ පොඩි නිදර්ශන තියෙනවා නම් හරි ලේසියි නමුත් මම හිතනවා හිතලා උත්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මොකද්ද මේ විවිධ දේ කියන්නේ මේ අරමුණක තියෙන විවිධ පැතිකඩ අන්න ඒක එක පැතිකඩ දැකීම මේ බාධාවක් වශයෙන් තමයි මේක ගණන් කරන්නේ නමුත් ඒක එච්චර නිවැරදි ප්‍රකාශයක් නෙවෙයි. අපි අද ඉගෙන ගත්තා නැත්නම් ධර්ම දේශනාදී මතක් කරගත සති සම්බොජ්ජංගය ඉතී සති සම්බොජ්ජංගය පස්සේ එන ධම්මවිචේ සම්බොජ්ජංගය ගැන බැලුවොත් ඒකේ තියෙන්නේ සතෝ සතෝ විහරන්තෝ තන් ධම්මං පවිචිනති පවිචේති පවේ පරිවීමංසං ආපජ්ජති කියලා. ධම්මාකාරයකට අපි සතිය දිනු කරලා අරමුණකට හිතියොදන්න පුරුදු කරගත්තොත් ඒකෙන් හම් වෙන ප්‍රතිඵලයක් තමයි ඒ ආකාර සතියෙන් ඉන්නකොට මේ වස්තුව පිළිබඳව පවිචේ ඇති පවිචිනති පරිවිමංසං ආපජ්ජති කියලා. ඒ දේ විමසුම් වලට ලක් කරලා ඒකේ විවිධ පැතිකඩ පෙන්වනවා. ඒකේ තියෙන ධර්මතාව පෙන්වනවා. ඉතින් ඒක මේ බාධාවක් කියලා ගණන් ගන්න නරකයි. දකින්න ධර්මයේ ඇතුළත සාරය ඇතුළත තියෙන මේ ධර්ම රසය ඕජාව පේනවා මිස ඒක බාධාට භාවනාවට බාධාවක් කියන ගන්න එක තමයි මෙතන ප්‍රශ්නේ හේතුව. මෙනෙහි කළ යුතු ආකාරය දන්නවොත් ප්‍රායෝගිකව ඒ කිරීම සඳහා උපදේශ පත්‍රදී. ඒක ඒක නිසා මේ උපදේශයක් වශයෙන් කියනවා නම් මේ ඇති වෙන වේදනාවක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ වේදනාවේ විස්තර දකින්න හම් වෙනවා සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද මම දැන් ඉන්නේ මුලද එහෙම නැත්නම් මැදද නොදැරිය හැකි අවස්ථාවේද මේ වේදනාව අනිනා වගේ එකක්ද පුච්චනා වගේ එකක්ද කපනවා වගේ එකක්ද කොටනවා වගේ එකක්ද නැත්නම් වෙන පහසුවක්ද කියලා වේදනාවේ විස්තර දකින්න එක වේදනාවේ විවිධ පැතිකඩ දැකීම භාවනාවේ බාධාවක් නෙමෙයි සතියෙන් හම් වෙච්ච ප්‍රතිඵලයක් කියලා ගන්න. ඒක නිසා ඒක මෙනෙහි කිරීමේදී මතක් කරනවා විස්තර කර කර මෙනෙහි කරන්න එපා පොදු අරමුණ පමණක් අපි වේදනාවක් මෙනෙහි කරනවා නම් ඒ වේදනා සුඛ වේදනාද දුක්ඛ වේදනාවද අනිනා වගේද කපනා වගේද පුච්චනවා කියලා නම් වශයෙන් කියන්නේ නැබ හුදු වේදනා කියන නමින් දිගට මෙනෙහි කරන්නේ. මෙනෙහි කරනකොට ඒක විස්තර මතුවෙන එක පේන එක භාවනාවේ ප්‍රතිඵලයක් තව තවත් ලං වෙලා බලනකොට හොඳට ඒකේ <clears throat> මෙතෙක් කල මේ සාමාන්‍ය ඇහැට පේන්නේ නැති මේ විස්තර පේන්න පටන් අරගන්නවා. ඉතින් මේ විස්තර පේන එක මේ ධම්ම විචේ සම්බෝධ්‍යංගයට උදව් වෙනවා. මේක තව පැත්තකින් පෙන්වන්න පුළුවන් මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකෙත් කෙරෙන්නේ විතක්කය අරමුණට හිත නැංගුවාට පස්සේ ਵਿਚාරය ඒ අරමුණ රස බලනවා. අත ගාලා බලනවා. විමසුන් නොනට ලක් කරනවා. ඒක මේ අටුවාවේ උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ මලකට බඹරෙක් ඇවිල්ලා වහන එක විතක්කේ වගේ නම් ඒකේ මේ මල පුරා ඇවිදිමින් මැසට රොන් එකතු කිරීම ਵਿਚාරය වගේ කියලා. මේ මලට බඹරා යන්නේ ඒකේ තියෙන රොන් එකතු කරන්නයි පැණි බොන්නයි. ඉතින් ඒ විදිහට ඒ රොන් තියෙන ප්‍රදේශය ඇවිදිමින් ඒ පැසට රොන් එකතු කරගන්නවා. මේ මලේ රොන් ටිකක් ගන්නවා. ගිය ගමන ප්‍රතිඵලයක් ලබන එක වගේ තමයි ਵਿਚාරය කියන එක. ඉතින් මේ ਵਿਚාරය අරමුණත් එක්ක වැඩි කාලයක් ඇසුරු කරන්න ඇසුරු කරන්න වැඩි වැඩියෙන් ලැබෙනවා. ඒ නිසා ඒකෙදී දෙවෙනි කොටසට උත්තරයක් වශයෙන් කියන්න තියෙන්නේ මෙනෙහි කිරීමේදී ඒ දැනෙන විස්තර නම් වශයෙන් මෙනෙහි කරන්න යන්න හොඳ නැහැ. පොදුවේ වේදනාවක් නම් වේදනාවක් බව, සත්‍යයක් නම් සත්‍යයක් බව, හිතවිල්ලක් නම් හිතවිල්ලක් බව මෙනෙහි කරනකොට විස්තර පේනවා. පින්නට තමන්ගේ මූල කර්මස්ථානයේ නොවේ නම් ඒක දිගේ විස්තර මෙනෙහි කරමින් යන්නේ නැහැ. පේන විස්තර ටික ඔක්කොම අරගෙන යම් වෙලාවකේ අරමුණ සංසිඳුනොත් ආයෙ මූල කර්මස්ථානයට එකයි කරන්නේ. ඒ ආනාපානය ඇතුළත විස්තර. ඒක ඒක පිළිගන්නවා නම් ඒ ධර්මයේම අතුරු අරමුණු වලට පාවිච්චි කරන්න කියන එකයි කියන්නේ. ආනාපානයේ අරමුණ වශයෙන් හුලන් රැළ දකින්න පුළුවන්. හැපෙන ධන වශයෙන් ඇතුළේ නෝකට උලඟට වංගන ආස්පොඩුව පිට වෙනෝ උලඟට හුස්මට දකුණු ආස්පොඩුවට හැපෙන තැනත් මාරු වෙන වෙනස්කම් තියෙනවා නම් ඒකත් දැක ගන්න. ඊට පස්සේ ඇතුළේන හුස්මට උලන් රැල්ල වදිනකොට සීතල ගතියක් පිට වෙනක උණුසුම් ගතියක් කියන එකේ විවිධ පැතිකඩ දකින්න වගේ වෙන අරමුණකට ඒ ඒ විමසුම් වන ආනාපාන දිගේ දිනු වෙලා ඉන්න වෙලාවේදී වෙන අරමුණක් ආවොත් අර හිතේ තියෙන අර තියුණු භාවය නිසා එන අරමුණෙත් විස්තර පේන්න පටන් ගන්නවා. වෙන අරමුණ රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගඳක්, රසක්, පහසක් මොන දේ ආවත් අර සතිය සම්භාවන සතිය සහ සමාධිය හොඳට තියුණු වෙලා තියෙන නිසා එල්ල වෙලා තියෙන නිසා අර සතියේ තියෙන අපිලාපන ලක්ෂණය අනුව මතු පිට බලලා සතුටු වෙන්නේ විනිවිදින ඒ කිඳා බහින ගතිය penetrating percolating අතනට බහින ගතිය තියෙනවා ඉතින් බහින ගතිය දකින්නකොට යෝගාවචරය ඒකේ නිසින්ින්දේ වෙන්න දෙනවා මිසක් ඒක බාධා කරන්නේ නැහැ මේ අනවශ්‍ය දේවල් දකින්න කියලා සැක කරන්න යන්නේ. අන්නේ විදියට මේ සතියට නිසි නිින්ද වැඩෙන්න ආගෙන. නමුත් උපදේශයක් වශයෙන් කියන්න තියෙන මේ වෙලාවේදී ඒ දකින දකින දේවල් පොදු වර්මන ඇතුළත තියෙන දකින්න පුස්තර නම් වශයෙන් කිය කිය මෙනෙහි කරන්න බෑ මෙනෙහි කළ ඉවර කරන්න බැරි තරම් තොරතුරු තියෙනවා. ඔව්. ඒ නිසා අපි හුඟක් වෙලාවට මුල දකින්නේ අපි දකින්නේ මැද. මැද දකින්නකොට මේ දුක් වේදනාවක් නම් ද්වේෂයෙන් යනවා. සුඛ වේදනාවක් නම් තණ්හාවෙන් ආසාවෙන් යනවා. අනුසය දෙක වැඩ කරනවා. වැඩ කරන දුක් වේදනාවක් නැති කිරීම සඳහා දුරුවන් කිරීම සඳහා ප්‍රයත්න කරනවා. මේක නොවේවා කියලා. සැප වේදනාවක් නම් ලං කරගන්න වැඩි කරගන්න දියුණු කරන්න ප්‍රයත්න කරනවා. එම් ප්‍රයත්න කරනකොට කරන නිසාම ඒ වේදනාව ආපු ස්වරූපේ නෙවෙයි තියෙන්නේ අපි ඇඟිලි ගැහිම නිසා ඒක විවිධ විවිධ මේ සංකීර්ණතාවටපත් වෙනවා. වේදනාව හැඩතල වෙනස් කරනවා මොකද අපි ඒක දිහා බලා ඉන්නව නෙමෙයි ඒක පහුරු කාට නිසා. ඒ නිසා මැදදී අපි කරන්නේ අපි සංස්කරණය කරනවා. සංස්කරණය කරන්න කරන්න කරන්න වේදනාවෙන් එන ප්‍රශ්න වේදනාව විවිධ සංකීර්ණ පැතිකඩවලට යනවා. පුළුවන් තරම් කරන්න තියෙන එක දිහා මුදු බැලීමෙන් අතර වෙලා ජීකියොත් දක්ෂ යෝගාවචරයකට නම් මැද දැකපු කෙනාට අග දක්වාම ඇඟිලි ගැසීමකින් තොරව මේ වේදනාවේ ස්වභාවය දැක ගන්න පුළුවන්. ඇඟිලි ගන්න ගත්තොත් ඒක ඉතින් දිගින් දිගට දිගින් දිගට මේ අවුල් වෙන්න පටන් ගන්නවා. එතකොට අර මැද දැක්කට මැද සහ අග අතර එක සීරුවට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට බලබලා හිටියොත් මැද දකින්නවා අග දකින්නත් බලබලා හිටියොත් මුදුරට සාමාන්‍ය ආනාපාන කරන වෙලාවෙදීම Tamanට වැටෙන්න පටන් ගන්නවා මේ ශරීරය කියනකොට හැම තැනම වේදනා ගොඩක් තියෙනවා. ඕන එකක් නැගිටලා ඉන්න පුළුවන්. වේදනා නිතර බුබුලු ගමදම තියෙනවා. එකක් ඉස්සරහට ආපු ගමන් ඒක සැප දුක වශයෙන් හඳුනා ගන්නවා. එහෙම නැත්නම් මේ වේදනා ඇති කිරීමේ මූලික ජවය ඒකේ ප්‍රභවය හැම වෙලාවෙම තියෙනවා. ඒක තමයි වේදනාවේ මුල වෙන්නේ. නමුත් අපි ඒක දකින්නේ නැහැ ආනාපානෙට මුල් තැන දීලා බලන්නේ. මුදුවට ආනාපානෙ හුරු වෙනකොට පේනවා. ආනාපානේ බලද්දී වේදනාවක් ඇති වෙන්න ඕනේ මූලික ශක්තිය එතන තියෙන. හිතවිලි ඇති වෙන්න ඕනේ කරනකොට හිතවිලි වල තියෙන මූල බීජ එතන තියෙන. පරිසරයේ සත්ත්ව ඕන තරම් තියෙන. මේ ඒක අපිට අපේ අවධානය දැහ ගන්න තරම් ප්‍රකට නෑ. එතකොට ආනාපානේ බලවල ඉඳි වේදනාවට හිත යෙදුවොත් වේදනාව ලොකු වෙලා ඒක විවිධ හැඩතල වලින් අපේ අපිට ඒකට හිත යොදන්න පුළුවන් නැත්නම් ඒක ඇවිල්ලා අපේ හිත පැහැර ගන්නවා. ඒ විදිහට අපි සාමාන්‍ය ඕනෙම අරමුණක කියනවා වේද භාවනා කරනකොට සම්මතයක් තමයි කවදාහකවත් යමක මුල අපි දකින්නේ. අපි දකින්නේ ඒක යම් ප්‍රමාණයකට ගොරෝසු වුණාට පස්සේ. ඒ නිසා කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මතු වෙච්ච ප්‍රකට වෙච්ච අරමුණේ නාම රූප දැක මිසක් ආ. දකින්නා මිස අරමුණු මතු වෙන හැටි දැකීම නාම රූප පරිච්ඡේද සිද්ධ වෙන්නේ. පච්චේපරිග්‍රහ ඥානය කියලා කියන්නේ ඇතිවීමත් සමග පැවතීම වේ. ඇතිවීම සහ ඒක ඊට පස්සේ වැඩි වියටපත් වෙනකම් වේ. නමුත් අවසානයේ දකින්න බෑ ඊට ඉස්සෙල්ලා තව අරමුණක් එනවා. සම්මසන ඥානයට යනකොට මුලමඳාග තුනම අරමුණක මුලමඳාග තුන වරින් වර පේන්න පටන් ගන්නවා. එතකොට තමයි මේ අපි කියන්නේ අරමුණක අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය කියන දේවල් දකින්න අවස්ථාවක් යන්තමද හරි පෑදෙන්නේ. ගොරෝසු වශයෙන් අරමුණ හොඳට විචක්ෂණව කැඩිලා නැහැ. අර මොන ලොකුවට තියෙද්දි පුංචි කරගන්න නැතුව කලාප වශයෙන් තියෙද්දි දකින්න එක තමයි මේ සම්මසන ඥානදී සිදුවේ. ඉන්නේ එහාට තමයි විපස්සනා පටන් ගන්න. ඒක නිසා අපි මේ සාමාන්‍ය ඉන්ද්‍රිය බද්ධ ඉන්ද්‍රියන් ගෝචර වෙන මොනම දෙයකවත් මුල දකින්න නැතුව තමයි අපි විනිශ්චය කරන්නේ. මුල දකින්න නම් ඒ සිද්ධිය නැවත නැවත නිරීක්ෂණය කරගෙන ඉන්නකොට තමයි දක්ෂ වුණොත් මුල දැක ගන්න පුළුවන්. අපි දකිනකොට තොවිලේ පටන් අරගෙන තොවිලේ යනකොටයි අපිට පේන්නේ. මුල මේ මතකෙට යන්නේ නැහැ. මුල අපේ මතකයේ අවසන් තරම් ශක්තිමත් නැහැ. පෙළ ගැහිගෙන එන වෙලාවේදී යම් මට්ටමකට යම් threshold value කියලා කියන්නේ ඒකට සිමිලි කියන්නේ මේ. ඉතින් එහාට ගියාට පස්සේ තමයි අපි ඉඳුරන පොදුරයි. ඉතින් පල්ලෙහා මට්ටමේ ඒකට නංවනන් දෙන්නෙත් නෑ. ඒ වතුර වෙනසකුත් නෑ. ඔහේ ශක්ති වශයෙන් තියෙනවා. ඒක හැඩයක් නෑ. ආකාරයක් ගත්තට පස්සේ තමයි අපිට ඒක අපිට ගොතුරු වෙන්නේ. අපේ ඉන්ද්‍රයන් අල්ල ගන්න තරම් පුළුවන් වෙන්නේ. එනතන් අපි ඒකට නම් කරන්නේ අපේ සංඥාවට අහු වෙන්නේ යම් ප්‍රමාණයට වැඩනවා. නිසා මුල දකින්නේ නෑ කියන පදනමේ තමයි මේ අපේ උපදේශපන්ති ධර්මයේ පොඩි නැගිලා තියෙන්නේ. ඒකත් එතකොට හිතවිල්ලක් වෙනා මිසක වේදනාවක් වෙන්නේ නැහැ. ඒක හිතවි හිතවිල්ලක්. ඒ කියන්නේ වේදනාව කියන ස්වභාවික වැඩේට හිතවිලි කියන ඇඟිලි ගැහිම සිද්ධ වෙලා තියෙනවා. වෙන විදිහට කියනවා භාවනාමය ප්‍රඥාවක්. නෙමෙයි වැඩින්නේ චින්තාමය ප්‍රඥාවක්. භාවනා ප්‍රඥාව වැඩෙන කිසිම ඇඟිලි ගැහිල්ලක් නැතුව වේදනාවට වේදනා ස්වරූපෙන් දිගහැරෙන්න දෙන්න ඕනේ. මේ අපි දැනුම ලබන අවස්ථා තුනක් තියෙනවානේ. සුතමය, චින්තාමය, භාවනා. සුතමේ වශයෙන් අහලා අහලා තමයි අපි ඒක වගේ අද යම් කිසි ආහාර පද්ධතියක් තියෙනවා විතරක චින්තාමය මට්ටමට යන්නේ. අපි යන හැමදේම අපි සුමාත, ධාරේත, චරාත ධම්මේ කියන්නේ ওই තුනම තමයි. ආහන හැමදේම දරා ගන්න බෑ අපිට. ආහනදී අපේ ජීවිතේට සම්බන්ධ රාගයෙන් හෝ ද්වේෂයෙන් සම්බන්ධ දෙයක් විතරයි අපි දරාගන්නේ. අනිත් ඒවා හැරෙනවා. ඒ දරන දේ ගලපනවා. ඊයේ දැකපු දේ, අරය දැකපු දේ, මෙහා දැකපු දේ කියලා ඩිඩක්ටිව් නොලෙජ් කියනවා. එහෙම නැත්නම් චින්තාමය ඥාන කියලා කියනවා, අන්වේ ඥාන කියලා කියනවා. එතකොට සංසන්දනයක්. එහෙම සංසන්දනය කෙරුවට පස්සේ තමයි කෙනෙක් මේක කරලා බලන්න ඕනේ මේක අත්දැක බලන්න ඕනේ මේක පරිශීලනය කරන්න ඕනේ භාවනා කරන්න ඕනේ කියන්නේ චින්තාමය ඥාණයෙන් ඒකට ඕකේ එක දුන්නට පස්සේ ඊට පස්සේ භාවනාවට ගියාට පස්සේ කරන්නේ ඒ දේ මතුවෙන දේ මතුවෙන හැටි මුලමඳාගට ඉඳන් බලන්න. නමුත් අද තියෙන ගොඩාක් තැන් වල භාවනාව මෙහෙවන්න උත්සාහ කරනකොට වෙන්නේ මොකද්ද? භාවනාවේ ඥාණයට වැඩිය චින්තාමය ඥාණය ඉස්සර. ඒකට කියන්නේ බ්‍රේන් වොෂ් කරනවා. නැත්නම් කන්ඩිෂන් කියලා. ඒ දේ දකින්න ඊට පස්සේ. තමන් කන්ඩිෂන් කරපු දේ දකින්න. දැකලා ඉලගෙන මම හරියටම වේදනාවේ මුල මැද අග දැක්කා. වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කයි කියලා. දකින්න වේදනාවේ තමන්ගේ මේ හිතවිල්ලමයි. කාටවත් එක ඩිස්ප්‍රූව් කරන්න. ඒක තමයි බ්‍රේන් වොෂින් වල තියෙන භයානකම. කන්ඩිෂන් වලින් මේ නිසා විපස්සනා වෙදී මොන විදියකින්වත් එහෙම ස්වභාවික වෙන හැල්මට ගැල්මට බාධා කරන්නේ. බාධා වෙනවා. වෙනකොටම දැනගන්න ඕනේ මේක භාවනාව නෙමෙයි චින්තාමය. භාවනාවේ වෙන්න නම් චින්තාමය 100 100ක්ම නතර වෙන්න. මොකද භාවනා ඉතාමත්ම සියුම් ඒක කවදාකවත් මේ මේ එළියට නිනාර චින්තාමයේ ගොරෝසු දෙයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ putting the cart before the horse කියලා. මොන කරත් බැඳගෙන යනකොට කරත් ඉස්සර කෙරුවොත් ඊට පස්සේ ඒක අනිත් කොයි වෙලාවෙදී ඒ දේ වෙනවද කියලා යෝගාවචර කියන්න බෑ. කොයි වෙලාවෙ මම මේ කල්පනාව ඉස්සර වුණාද? දන්න දැනුම කියන්නේ සංඥාව ඉස්සර වුණාද? ප්‍රත්‍යක්ෂය ඉස්සර වුණාද කියලා කියන්න බෑ. මේක වෙනම අඩුයි රූප ධර්ම වල මේක උග්‍රම සිද්ධ වෙනවා නාම ධර්ම. නිසා නාම ධර්ම වලින් භාවනා පටන් ගත්ත කෙනාට කියන්න බෑ යා කල්පනා කරනවාද භාවනා කරනවා රූප ධර්ම නම් අල්ලලා බැලලා ඒක වෙරිෆයි කරනවා නිසා ඒ මට්ටමේ සතිය හොඳට දියුණු කරගන්න ඕනේ පුළුවන් තරම් මේ direct experience එක තමන්ගේ ඍජු අත්දැකීමම ඉස්සර කරගෙන ඊට පස්සේ ඒකත් එක්කම භයානක විදියට මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක යනවා. ඒ කියන්නේ විපස්සනාවක් වුණොත් භාවනාවක් සිදු වුණොත් ඒ භාවනා වෙච්ච එක අන්වේ ඥාන වලට දාලා හිතන එක හිතේ ඇබ්බැහියක්. ඒක පස්සේ වුණාට කිසි බාධාවක් නැහැ. ඉස්සර වුණොත් කල්පනා විසිරලා භාවනා කරගිය ඊට පස්සේ අට වේස්ට් ඔෆ් ටයිම්. ඒකෙන් ඉතින් කිසි දෙයක් නැහැ ඒ පුද්ගලයා හිතාගෙන ඉන්නවා මනෝ විකාරක සත්‍ය නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක හොඳට විග්‍රහ කළා මේ මහජී සායදු ස්වාමීන් වහන්සේ කියනවා භාවනාමය ඥාන ඉස්සරහට යන ගමන් ඒක පිටිපස්සේ වෙන ඒ ඒක පිළිබඳ කමෙන්ටරිස් දෙන එක ඇනලයිස් කරන එක ඩිඩක්ටිව් නොලෙජස් රෂනලයිසේෂන් ඒක බාහිතේ ස්වභාවයක් මේ දෙකම විපස්සනා භාවනාවේ ලැබෙන අත්දැකීමයි ඒ එක්ක සාපේක්ෂව හම්බෙන අත්දැකීමයි දෙකම විපස්සනා මොකද දෙකම ඔරිජිනල් හැබැයි ඕඩර් එක තියෙන්නේ ඉතල භාවනාවේ ඊගාවට චින්තා යම් වෙලාවක මේක ගිහිල්ලා අන්තිමට ඕඩර් අනිත් පැත්ත හැරෙනවා. සින්තා මේ ඉතින් දැන් නම් හරි මගේ භාවනාව හරි කියලා ඉස්සරහට ගිය ගමන් ඊට පස්සේ කොතනදී ඒක මාරු වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක නිසා හරීම සැක කරන්න කියනවා. ඕවර් එස්ටිමේට් කරන්න කියනවා. එහෙම නැත්නම් මේක ගයිඩ් කරන්න ඉන්නේ. මැනිපියුලේට් කරන්න ඉන්නේ. කොතනද නේද? ඒ නිසා අපේ ඒවට කියන්නේ accomplishment කියලා සිද්ධා තුනක් කතා කරනවා භාවනා කරනකොට පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේය සිද්ධා. පච්චක්ක සිද්ධා කියන කෙනේ අස්පන අපිට දකින්න භාවනාවේ අද්දගිය. ඒක වෙනවත් එක්කම අනුමාන සිද්ධාවක් සිද්ධ මේක මෙහෙමනම් මේකත් මේක වෙන්න ඇති කියලා ඒක සෞඛ්‍ය සම්බන්ධ ඒක බාර ගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ විද්‍යාව අනුව අනුමානයක් සිද්ධ වෙනවා. ඒ අනුමානය ප්‍රත්‍යක්ෂය අනුව යනවනම් අනුමානයේ සෑහෙන දුරට ඇත්තයි. අපිට සියලු දේ අවබෝධ කරගන්න අවබෝධ කරතේට සාපේක්ෂව මේක මෙහෙමනම් අරක මෙහෙමයි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ කොටසක් තියෙනවා අපි කොච්චර උත්සාහ කරත් අපිට දැක ගන්නම බෑ. ඒක බුදුහාමුදුරුවෝ කියපු නිසා අපි සද්ධාවෙන් බාර ගන්නවා. මොකද ඒ කොටස දැන ගැනීම අපේ නිවනට අදාළ නැහැ. අපිට ඊගාවාත්‍යක් තියනවාද? ආත්මීස කරුපල ඇත්තද? දිව්‍යන් වහන්සේ ඉන්නවද? අපිට කොහොමනක්වත් උක ප්‍රත්‍යක්ෂ කරන්න. අද අපිට පුළුවන් අර විශ්වාස කළ හැකි ප්‍රත්‍යක්ෂ කළ හැකි භාවනා ක්‍රමයක් බුදුහාමුදුරු කිව්වා. ඒක කෙරුවා. ඒක ඇත්ත. ඊට පස්සේ ඒ අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම එහෙම නැත්නම් දෙයක ඉපදීම පැවැත්ම නැතිවීම ඒ ටික අපිට ගෙස් කරන්න. වෙරිෆයි කරන්න පුළුවන්. එහෙමනම් ඉතුරු ටික ශ්‍රද්ධාවට දාලා තියෙන මිසක් ඒක පිළිබඳ අපිට ඔතෙන්ටිකලි කියන්නේ ඔතොරිටේටිව්ලි කතා කරන්න බෑ. නමුත් ඒක මේ සිද්ධාවක්. අනික් ආගම් වල සද්දෙය මුල් තැනට ගිහිලා තියෙනවා. අනුමානේ මැදට ඇවිදින ප්‍රත්‍යක්ෂයක් ඇත්තම නැහැ. බුද්ධ ආගමේ ප්‍රත්‍යක්ෂය මුල් කරලා තියෙනවා. අනුමානේ මැදට තියෙන සද්ධාවන් පැතල. ඔය තුනම තමයි වෙන ආගමෙත් තියෙන්නේ. නෝ බෝඩර් එක වෙනස්. අරක සද්ධාව ඉස්සර කරගෙන යන්නේ. ඒක ඇදහුවොත් මොන දෙයනාසික මන අපේ ගන්න. ඒකෝර දෙයනාසික උඹට කලකනවා. ඒකට අනුමාන කරන්න පුළුවන්. එතකොට ප්‍රත්‍යක්ෂ කරනවා එනන්ද ඉදිරිකින්. මේ සංඝාව ඉතින් මේ කියන්නේ පච්චක්ක ඉස්සර කරන්නේ. අනුමානයේ පස්සේ අන්න උඹට ගන්නවා. ඒක නිසා අර ඉදිරිපත් කිරීමේ ආගමක තියෙන ස්වභාවික පැතිරුණ අපෙත් තියෙනවා. ඉදිරිපත් කරනකොට ප්‍රත්‍යක්ෂ ඉස්සර කිරීම විතරයි විපස්සනාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය. වේදනාව විඳිනවා. හිතනවා කියපු වචනේ දාපු ගමන් අවුලයි. අවශ්‍ය වුණා. ඒක නැති වුණාට පස්සේ නැතුණා කියලා කවුරක්වත් අසංකල සාතික කරන්න දෙයක් නැහැ නැතුණා නැති වුණා. මේක තමයි විපස්සනා කරනවා කියන්නේ බලනවායි කියලා කියන්නේ විඳිනවායි කියන්නේ. ඔය තුනම සමාන වචන. ඒ කියන්නේ කිසිම විදිහකින් ඇඟිලි ගහන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව. මම කියන්නේ යමක් නොකර සිටීමේ හැකියාව. මේක තමයි අපිට නැති අපි මොන හරි කරනකොට අනිවාර්යයෙන්ම අපි ගිහිල්ලා කරන්නේ ඕක මොන හරි දාලා ඇඟිලි ගහන්න. ඇඟිලි ගැහුවට පස්සේ අපි බලන්නේ වෙන එක. ඒ දේ බලන්න නම් දැන් අපි වල් සතෙක් බලන්න ඕන නම් අපි කැලේට යන්න. සත්වෝද්‍යාන කියන අප සතා දැක්කට කවදාකවත් රූපකුත් දෙන්නේ. ඒ සතා කැමති නෑ එතෙන්දයි. අයිතිකාරය ගිය කරි ගන්න නිසා ඌ කොටු කරලා තියලා මේ ජිරා මේ අරක මේ විදිහට පෙන්නුවාන ඕක නිසා එහෙනම් අපි යන්න කැලේ. කැලේ අපි ගිහිල්ලා පරිසරට බාධා නොකර ඇත්ත කරලා ඉන්න ඕනේ වලසතු කොහොමද හැදෙන්නේ කියලා බලන්න. ඒක නම් ඇත්ත. මුතුද යන කියලා එන මම ඔක්කොම දන්නවා මම දැක්කයි කියලා කිව්වට ඒ සත්තු ඉනාවේ උඹ කවදද මිනිස්සු කැලේට ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා තියෙන්නේ මේ දෙහිවලට. දෙහිවලට ගිහම සත්තු ලකේ. ඉතින් හැම දෙයකටම ඊට අදාළ පරිසරයක් තියෙනවා. ඒ පරිසරයේ තමයි ඒක ගැලපෙන්නේ. ඒ පරිසරේ වෙන් කළ මොනවා කරුවත් ඒක අනිවාර්යයෙන්ම රිපකෂන්ස් අනිවාර්යයෙන්ම කැන්සර් එකක් වෙනවා. අන්තිමටම අවුලක් ඇති ඒ වෙනස් කිරීම තමයි තිරසනුන්ට වැඩිය මනුස්සයා නිතරම කරන දේ ටෙක්නොලොජි කියලා. ඉතින් ඒකට විදවන්න. ඉතින් අයි කිරිම තිරසන්සත් ඌ කැදල්ලක් හදනවා. ඊට පස්සේ පැටලගෙන තුවිසි කරනවා. කවදාකවත් වෙද මනුස්සයා විතරමයි ඔය ইনফෝමේෂන් ටෙක්නොලොජි එකයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකයි කොමියුනිකේෂන් සිස්ටම් එක හදාගෙන දැන් මොකද වෙලා තියෙන්නේ ඒවටම ට්‍රැප් වෙලා යලවුමක් නැහැ ඇතුළෙත් ඔය බාහිරේ අපි ඒව ගන්නකොට ඇතුළෙත් අපි ඒව නැතුව වෙරි තත්ත්වයක් ඇති වෙනවා මොකද ඇතුළේ කොමියුනිකේෂන් වලට මොකක්වත් ඕනේ ඇහෙන් දකින්නවා ඒ දේ දන්නවා ආයෙකට හිතවිල්ලක් දාන්න ඕන කම නැහැ මේක හරි අමාරුයි හැමදාම අපි සාකච්ඡා කරත් ඇත්තටම පිළිගත් ප්‍රතිපත්ති වශයෙන් කරන්න ගියාම අපේ හිත එහෙම කියන දේ අහන එක නෙවෙයි. ඒක නිසා පුළුවන් තරම් කියනවා කය වචන දෙකෙන් සංවරය ඇති කරගන්න. පව් නොකිරීම තුළින් වචන කතා නොකිරීම තුළින් මේක සංසිඳුම හැටි කරගන්න. ක්‍රියා සංසිඳුම හැටි සහ වචන සංසිඳුම හැටි ඉගෙනගෙන ඊට පස්සේ ඒ ආරේ ඒ ඒ ට්‍රෙන්ඩ් එකෙන්ම තමයි හිත පුළුවන් තරම් සංසිඳ වීමෙන් තමයි අසම්බණයෙන් තමයි නැත්තම් රූප සම්බණයෙන් තමයි ඇති ඇති දකින්නේ. යමක් ගැන ඒ විශේෂයෙන්ම හිතන්නේ ඔය සප්පුරුෂ සූත්‍රයේ මධ්‍යමනිකායේ ඒ සඳහන් කරන යේන යේනේ මඤ්ඤති තතෝ තම්මෝති අඤ්ඤතාගේ යමක් යමක් ගැන පිළිබඳව තණ්හා මාන වශයෙන් කල්පනා කරුවොත් ඒ කල්පනා කිරීම නිසාම ඒක විකෘති කරපත් වෙනවා යමක් යමක් ගැන ඔබ කල්පනා කරුවොත් කල්පනා කරන මතින් ඒක වෙන දෙයක් බවට පත් වෙනවා කියන්නේ. දැන් ඒකම තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල අල්ලගෙන තියෙන්නේ. මේ යම් විදියකට අනුසුවක වේගය මනින්ද කියොත් ඔබට කාදාක අංශයේ බර බයි. ඔබ බරමනින්න උත්සාහ කරුවොත් කාදාකත් අංශයේ වේගය මනින්න බෑ. ඒක නිසා ඔබ මේක බරමැනීම සඳහා ඇඩ්ජස්ට් කරනකොට අංශු වෙනස් දෙයක් වඩ පත් වෙලා ඉවරයි. මනින්න වෙන එකක්. ඒක නිසා දැන් බලගෙන මේ ඩයිමන්ෂන්ස් දෙකම එක්කෙනෙකුට අල්ලන්නම බෑ. වේගය දන්නවනම් බරපණින්න බෑ. බර දන්නවනම් වේගෙම නෙමෙයි. ඒ නිසා මැෂින් එක ફોකස් කරන්නේ මම දැන් අංශුවක බරපණින්න කියලා කරනකොටම ඒක අනිවාර්යම වේගෙ වෙනගන්න බැරි සත්‍යයකට යා උවමනාවෙම පත්ලයි. ඒ නිසා අපි මේ දේවල් වලට ඇඟිලි ගැසීම භාවනා ලෝකෙක සංස්කරණය කිරීම සැකසීම නිසාම අපි දකින්නේ ප්‍රകൃති ගරු ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය නැතිවීමත් සමග මම මගේ යනුවෙන් සිටියේ මුළුමනින් නැතිවන්නේද එසේනම් අරහත් බව දක්වාම පවතින මානය උද්දච්චයට හේතු වශයෙන් ඉතුරු වන්නේ කුමක්දයි කරනවායින් පහදා දෙන්න මැනවි පහදා දෙමින් ඉලා සිටිමි. ඉතින් මේක ලේසියෙන් කියන්නේ සක්කාය දිට්ඨිය නැති වුණාට සක්කාය ඉතුරුයි. දිට්ඨිය නැති වෙනවා. සත්කාය පිළිමේ මනසගේ ඒ අවශ්‍යතාවයන් බොහොමවල් ඒ මූලික දේවල් එහෙම හිතනවා මේක මේක මම මේක මගේ මේක මේ අනුන්ට වැඩිය මේකමයි තියාගන්න ඕනෑ කියන අර අනික් එකන පරයාන ගතිය නැති වෙනවා මොකද සක්කායිතු මේක තමයි නිර්වාණ කොට දෙකට කියන්නේ අනුපතිශේෂ නිබ්බාන සෞපතිශේෂ නිබ්බාන කියලා සෞපතිශේෂ නිබ්බානේ ඒකත් ඊට පස්සේ නම් ওই ප්‍රශ්නේ අහන්න බෑ පරිනිර්වාණයෙන් පස්සේ අහන්න බෑ පරිණිරවාණය දක්වා කය පවතිනවා. නමුත් ඒක බුදු කයක් මිස අනිවාර්ය මේ මගේ හරියට වැඩි මේක වෙන්නේ මේකට කවුරුත් අත තියන්න දෙන්න බෑ කියන ඒ ඒ අර කියන අමතර විලෝපන අමතර ව්‍යාපාර ටික වෙහෙස කළ ව්‍යාපාර ටික නතර වෙනවා. ඒ නිසා තාමත් මානිය උද්දච්චය මේ ඉතුරු වෙන ගැන මානිය කියලා කියන්නේ අර ශරීරය නෙමෙයි මේ ශරීරය කියලා වෙන් කළා දකින්න. සංගානංගගේ තියෙන වැලිය ඇටයක් ගන්නවා මේක මම නෙවෙයි යහගාව තියෙන බෙනියමයි කියලා. නමුත් ඒකට විදිය මගේ විශේෂයක් නෑ. ඒ වැලිය ඇටයත් එකයි මේ වැලිය ඇටයත් එකයි මේ වස්තුවේ තියෙන වතුර බිඳුවක් අනිත් බිඳුවකට වෙනසක් නෑ කියලා සමභාවයේ දක්වන මිසක්කා නැත්නම් ඒ වතර තියෙන එකඟ වෙන පැති දකින්න මිසක විරසක වෙන පැති දකින්න. එතකොට ඒකෙන් කවදාකවත් මේ ඝර්ෂණයක් ෆ්‍රික්ෂන් එකක් එක්ක නැත්නම් මේ වෙන්නමම කඩාගෙන යන හදන ගතියක් නැහැ. එකට yaadena ගතිය තමයි ඒක. ඒ නිසා මේ රහතන් වහන්සේලාගේ පරිසරයට හෝ දූෂණයක් වෙන කෙනෙකුට හෝ චිත්ත පීඩාවක් නැත්නම් තමන්ට පීඩාවක් කියනීමක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් ස්වභාවික වෙන්නයි. බුද්ධෝත්පාද කාලය යන්නේ නදාස් කරන්නේ කොහොමද කරුණාවට පැහැදිලි කරන්නේ. මෙතන ඉතින් අපිට අදහස් දෙකකින් ගන්න පුළුවන්. බුද්ධිය බුද්ධ කියන වචනේ අදහස් දෙකක් තියෙනවා. ඒක බුද්ධ කියන වචනේ පිබුදුන කියන අදහසක් වෙනවා. බුද්ධි කියන වචනේ ඥානය කියන අදහසක් තියෙනවා. ඉතින් මේ ලෝකේ සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියන දෙකක් තියේදී සම්මුති සත්‍ය පවතින කාලේ පරමාර්ථ සත්‍ය විරුද්ධ නැති කාලේ අබුද්ධෝත්පාද කාලය කියලා. ඒක ඉතින් අදහස් දෙන එකම දෙයයි. ඉන්ද්‍රිය ගෝචර දේ විතරයි කාම ලෝකේ විතරයි. නැත්නම් කාම ලෝක රූප ලෝක අරූප ලෝක විතරයි. නිවනක් ගැන කතා කරන්නේ නැහැ. ඒක බෑ. ඒක නෑ. කියන එක අතහැරලා දානවා. ඒ කාලේ අපි සඳහන් කරන්නේ කිසිම කෙනෙකුට ඒ සඳහා ව්‍යාපාර කරන්න හිත දෙන්නේ නැහැ. අඩු ගානේ කුසල ඡන්දයක්වත් පාද වෙන්නේ. මොකද හේතුව ඒක නොකල හැක්කක් කියලා පැත්තකට දානවා. බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ දුෂ්කරයි නමුත් කළ හැක්කක් කියන එකකින් කියනවා. ඒ කාලේ පහළ වෙන්නේ වගේ මුල් වෙන ප්‍රධාන කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි පරෝපදේශ රහිතව විනායක උදව් නැතුව මේකට පිටපත් ඊටත් වඩා විශේෂ සේවයක් කරනවා පරෝපදේශ රහිතව ලබාගත්තේ தત્ත්වයේ ගැඹුරු தત્ත්වයේ සමුන්ගේ ශක්ති පමණින් උත්සාහ කළ කාටද කියලා දෙනවා. අමාරුම දේ තමයි මේ කියලා දෙන එක. අත්‍යනේක මේ අසීපුත්‍ර ඥානවත් උනොත් කරන්න පුළුවන්. නමුත් ඒ කියලා දෙන එක ඒකෙන් තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. සම්බුද්ධ කියලා කියන්නේ අසීපුත්‍ර ඥානවන්සේට ස්වයම්බූ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි කාටවත් ක්ෂය කරන්න මේක නැත්තම් කියනවා ආත්ම සම නිරුක්ති ප්‍රතිපහන කියන ඒ පිළිසිබියා නැහැ. එයා ඒ වෙන කෙනෙක් මේ ප්‍රශ්න දිහා කොහොමද බලන්නේ කියන වෙන කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බලන්න දන්නේ. ඊට පස්සේ යාගේ භාෂාවට මේ මේ සත්‍ය නංගුන හැටි දන්නේ නැහැ. ඒ නිසා ගොළු බුද්ධ කියනවා. පස්සේ බුදුසසුනන්ස කියන්නේ මේ ගොළු බුදු දෙනෙක් අර ප්‍රකාශ කරන්න බෑ නිකන් ඔලියක් දැකපු හීනයක් වගේ. උඩ කියා ගන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒක ඒ හිණියා දැකලා නැහැ. නමුත් මේ සාමාන්‍ය සම්මත ලෝකයේ තියෙන නිරූපක රූපක මාර්ගයේ මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා සහක. අනේ පුළුවන් කාලේ තමයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ ඒ පණිවිඩය විශේෂයෙන්ම මේ පරමාර්ථ ධර්ම පිළිබඳ පණිවිඩය පවතින කාලේ බුද්ධෝත්පාද කාලය. අපේ විනය අටුවාව උගන්වනවා වෙස්සපු සිකී කවුරු සඳ කියන බුදුරජාණන් වහන්සේලා තුන්නම ඉන්න කාලේ බුද්ධෝත්පාද කාලේ පැවතුනේ પરම්පරා දෙකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන තාකල් උන්වහන්සේ තමන් ළඟ දෙන බොහොම සුළු පිළිසකට වමනාවෙන් එනගෙනාර කියලා දෙනවා මිසක් එළියට කියලා බණ කීම් මොනව දෙකක් කරා. ඊට පස්සේ උන්වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා අවබෝධ කරපේ කරා. එයා තමන් ළඟට පැමිණෙන අය කියලා දුන්නාට පස්සේ ඉන්නේ හැටි කරා. හැබැයි ඒ කාලේ මනුස්ස පරමායස කල්පනා අවුරුදු ලක්ෂයක් විතර හිටියා. ඒකට ලක්ෂ දෙකකින් සාසන ඉවරයි. අපේ සර්වචන්නාංශේ එන කාලේ උන්වහන්සේ එහෙම නෙමේ සෝවාන් කිරීම සඳහා පවා ගෞ ගණන් පයින් කියනවා. 84000ක් ධර්මස්කන්ධ දේශනා කළා. මේක දිගට පවතින විනයක් දේශනා කළා. මේ නිසා දැන් අපි අවුරුදු 2500ක් වයිමයි කියලා කියන්නේ පරම්පරා 20 සාමාන්‍ය අවුරුදු 20යි પરම්පරාවට ගන්නේ. අවුරුදු 2500 දී සිය ගාන પરම්පරා ගිහිල්ලා තාමත් මේ ධර්මය යම් ප්‍රමාණයකට විස්තර කර දෙන්නේ. ඒ ධර්මයේ අරසා ගැනීම අවශ්‍ය සීලාදී ඒ විනයද කරුණු තාමත් මුල් ස්වභාවයේ ඇඟීමක් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ කවුදන කාශ්‍යප ප්‍රවචනාසේ ගෞතම සරුවච්චන් වහන්සේ මෛත්‍රී සරුවච්චන් වහන්සේ ආ වගේ අයගේ ශාසනය પરම්පරා ගාන වැඩි නමුත් ඒ කාලේ වෙනකොට පරමායුෂ අඩු ඒක නිසා අරතන ලක්ෂ දෙකක් කල්පවතින්නේ නමුත් પરම්පරාවෙන් પરම්පරාවට අතින් අත සත්‍යකට ගෙනියන්න පුළුවන් ගැතියක් තියෙනවා ඉතින් මේක සම්බන්ධයෙන් අපේ තේරවාදයේ මතවාද වගේක් තියෙනවා සර්වඥාන්සේ අකමැති වෙනවා විචිලිතා කරන්න. තුන් සැරයක්ම කියනවා ආනන්ද සාන්තය කියන මේක උනන්දු කරවන්න එපාලු. ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන ඊට සම්පූර්ණ වෙනස් අදහසක් මේක පුළුවන් නම් කරන්න. දෙන්නම සාක්්‍ය වංශේ නැති වෙන්නේ ප්‍රජාපති ගෝතමී. ඉතින් සර්වඥාන්සේ කියනවා මේ ඔබ වහන්සේගෙම ලොකුවක්. ලොකුවම තුන්චමනේ මහසෙන මහ ප්‍රජාපතිවරුනේ මහමාය දෙන්නගේ වැඩි මාළුද මණ්ඩල කොහොම හරි කුඩම්ම අම්ම කුඩම්ම ප්‍රශ්න තියෙනවා. ඒ සර්වඥස්ස බැරිම තැන රාෂ්ට්‍රගරු ධර්ම ප්‍රකාශ කරලා ශාසනය පිහිටුවන. ඒත්ක කියනවා ආනන්ද යම් හේකින් මේ භික්ෂුණී ශාසනය නොපීතියා නම් ශාසනය පවතින දුකොච්චකල් ඒකෙන් භාගයයි දැන් පිහිටා. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා පිටුනි සාසනේ නොපිහිටව නම් අවුරුදු 1000ක් පිටන්න පුළුවන් සාසනේ දැන් අවුරුදු 500ක් වෙනවා. ඒක ඇත්තට මේ 1000 හා 500 කියන එක ෆිගරටිව් එකක්ද රියැලිටි එකක්ද කියන අපි දන්නේ නැහැ. මොකද අටුවාචාරින් වහන්සේලා මේක අරගෙන උන්වහන්සේලා සඳහන් කරනවා මේ සාසනේ පවතින්න පුළුවන් අවුරුදු 1000යි. දැන් අඩු වුණාට 1000 කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? සිව්පිලිසිබියාපත් මහරහතන් වහන්සේලා අවුරුදු 1000ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ රහතන් වහන්සේලා තව අවුරුද්දක් ඉන්න පුළුවන්. අනාගාමී තව අවුරුද්දක් ඉන්න පුළුවන්. සකදාගාමී සෝවාන් ඒකට 5000ක් කල්පවතින සාසනෙන්න ඕක තමයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. ඒකට දැන් අපි අවිල්ලා ඉන්නේ සිව්පේ සිඹියාපත් මහරහතන් වහන්සේලා නෑ ඔය කිනේ ඉන්ටර්ප්‍රිටේෂන් එක. රහතන් වහන්සේලා නෑ අනාගාමී සකදාගාමී සෝවාන් ඇත්තෝ ඉන්න පුළුවන්. ඒ කියන්නේ කාලානුරූප වෙනවා නම් ඒ හරිය ඉන්නේ කියලා. ඉතින් ඒක මේ උඹ දෙනේ අභියෝග කරනවා එහෙම කරලා. ත්‍රිපිටකේ හැ ත්‍රිපිටකේ තියෙන 1000ක්කල් පවතින පුළුවන් එක 500ට අඩු වෙනවා කියන එක විතරයි. ඉතින් ඒක අර බුද්ධෝත්පාදේ කියනකොට ඔන්න ඔය කර්මලිය තමයි තියෙන්නේ. නමුත් කොහොම හරි කියන්න තියෙන්නේ පච්චක්ක ඥානය ප්‍රත්‍යක්ෂ කළ හැක්ක ලබන්න පුළුවන් තාක්කල් බුද්ධෝත්පාදයි. ප්‍රත්‍යක්ෂේ නැතුව හුදු අනුමාන ඥාන වලටපත් වුණාට පස්සේ ඒ ශාසනය පණ ගියා කියන්නේ. ඊට පස්සෙත් කාලයක් ඒක සුතමේ ඥාන වශයෙන් පවතිනවා. ඊට පස්සේ වැල්ලට සංගාවක් කියලා වැල්ලට දී ගත්තා වගේ ආය හොයාගන්න බැරි වෙනවා මතු කරගන්න බැරි වෙනවා සාහපුදුර ජානනා තමයි පහළ වෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ලංකාවේ සාසනය ගැන බලනකොට ඔය බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ කාලේ භාවනා කරන්නත් බෑ කියලා හරියන්නේත් නෑ ඕනෙත් නෑ. ඒ වෙනකොට සම්පූර්ණ අතහැරලා දාලා කියන්නේ කිසි කෙනෙක් උත්සාහ කළා නෑ හේතුත් තිබිලා තියෙනවා. මොකද සම්පූර්ණ ත්‍රිපිටකය හොයාගන්න බෑ. මේ ලන්දේසි සහ ඒ ඕලන්දකාරයන්ගේ වැඩ නිසා ඉංග්‍රීසින්ගේ නෝ පැහැදිලිවම විනාශ කළා කියලා. ඒ කාලේ මේ හවසට බුදුහාමුදුරන් කියලා පහනක් පත්තු කරෝ සත පහක් දරගන්න. අනවශ්‍ය විදිහට තෙල් පුච්චිලා කියලා. ඒ නිසා කිසිම විදිහකට සාස්ත්‍රික ආගමක මධ්‍යස්ථාන කරන්න දෙන්න බෑ. දැන් මේ ආකිටෙක්ට්ලාගේ සොසයිටි එක හොයාගෙන තියෙනවා ග්‍රීන් මේ පෘතුගීසිකාරයෝ විතරක්ම විනාශ කරපු ප්‍රධාන පෙළේ පිරිවෙන් 500ක බේස්මන්ට් එක හොයලා තියෙනවා. දැන් පුළුවන් මේගොල්ලන්ට ඒ බේස්මන්ට් එක හැටියට බලනකොට ඒගොල්ලෝ අපිට කරපු හානිය රුපියල් වලින් කියන්නේ. ඒ ටික ඔක්කොම කිසිම හේතුවක් නැතුව විනාශ කිරීමේ අදහසින් කරනවා. ඉතින් ඒක නිසා ඇත්තටම සංඝයාංශය තමයි. එහෙම නැත්නම් ත්‍රිපිටකය, එතන පිනක් කිරීමේ හැකියාව වගේ දේවල් විය කියලා ඉතින් එහෙම කියෙදි තමයි ඔය ඇත්තට මානකාරක ධර්මපාලතුමාලා කියන වැඩපිළිවෙල නිසා නිදහසක් ලැබිලා ඊට පස්සේ තමයි මේක නැගිටවන්න ඕන කියන අදහස. බුද්ධ ජයන්තිය මතු කරගන්න තියෙන්නේ. ඒකට බුරුමේ වශයෙන් තුන්වෙනි ධර්ම සංහයවෙනි ධර්ම සංගායනා කරගත්තීමේ මුළු ලෝකෙම ඉන්න කට එකතු කරා. ඊට පස්සේ ලංකාවෙත් විවිධ ආගමික වැඩසටහන සෑහෙන පුනරුද්ගයක් ඇවිල්ලා තියෙනවා අර නිදහස දින ගැනීමත් එක්ක 48යි 56යි අතර. එන්නේ ඒ කාලෙදී ලොකු සාමිසාගේ වචනින් කියනොනම් නුවමනා පින්කම් කිරීමට විශාලක් පිරිසක් පෙළඹෙද්දී ඌවමනා භාවනාව දෙන කිරීමට සුළු පිරිසක් එකතු වෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා රජයට කක්ගන්නලා තියෙනවා අපි බුරුමින් කවුරුද කියන්නේ නැහැ. මේ භාවනාව පටන් ගන්න. එතකොට ලංකාවේ පොදු ආගමික පිළිබඳව තිබුණු අධිකාරිය පැහැදිලිවම කියලා තියෙනවා. ඕක විකුක්තියක්. ඕක විලෝපනයක්. අපිට ඕනේ නෑ. මේක හදන්න බෑ. මේ භාවනා කිරීමක් ඕනේ නෑ මේ චින්ත කැටි. ඉතින් සාර බුරුමින් ලංකාවට ආවත් ලංකාවේ සෑහෙන පිරිසකට ඒක කුඩම්මගේ සැලකිලි දැක්කා කියලා. නමුත් ඒක වාසනාවකට රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. අනුග්‍රහය ලැබුණාට පස්සේ තමයි ඔය එහාට බුද්ධෝත්පාද කාලයක් ඒ කියන්නේ. භාවනා කරන්න පුළුවන් තියෙන කාලයක් ඇවිල්ලා අවුරුදු 40ක් විතර යනවා. ඒ 40 තිබුණත් තාම ඇත්තටම ලංකාවේ ඒක පැතිරිච්ච ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් සතුටුදායක නෙවෙයි. තාම මේ අවුරුදු 40 ඇතුළත මේ මෙච්චර අමාරුවෙම වෙච්ච දේ ඒක සලකනවාමයි. ඒක ඉතින් ඇත්තටම කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක තමයි ස්වභාවය. ඒත් ඒක සාපේක්ෂව බලනකොට වෙස්ටිකේ බුද්ධ ධර්ම ගිහිල්ලා භාවනාවේ මේ යන්න පටන් ගන්න දවස් 20ක විතර වගේ 26ක් විතර වගේ ක්ලේම් කරනවා. ඒ සෑහෙන ප්‍රොපෝෂන් එකක් කරනවා. ඒ වේගෙ වැඩි කියලා මට හිතෙනවා. වෙස්ට් එකේ විශේෂයෙන්ම බුද්ධ ධර්මයට වැඩිය භාවනාවට කරනවා. අපේකේ තියෙන්නේ බුද්ධ ධර්මයට අවශ්‍ය කරන සාමාන්‍ය අංගෝපපාංග ටික සකස් කිරීමේදී සෑහෙන උනන්දුවක් තියෙනවා. උනන්දුව තිබුණාට කල යුතු ප්‍රධාන කාරණාවට ඉදිනවා. දෘෂ්ටිකේ දින දුර්ලභමක් හරි හොඳ දෙයක් හරි ගමන ඒගොල්ලෝ මේ ආගම ගැන ප්‍රශ්නයක් නෑ විපස්සනා කියන කල්ලා ගන්න උත්සාහ කරනවා කියන්නේ ඒ නිසා වැල්ල ටිකක් වැඩිපුර යනවා වගේ පේනවා හැබැයි ඔය මට මතකයි ඔය ධම්මික හම්බුවෙන් කියලා තමයි ඒ නත්තල් කාලේ දැන් ඉවරයි එන්න නෑ නෑ දැන් වැඩිම ගැටෙන්නේ මුස්ලිම් ආගමද බුද්ධ ඉවරයි ඒ කියන්නේ සුළු පිරිසක් ඒක කරගෙන යනවා ඒක රැල්ලක් විදිහට ඉවරයි දැන් වැඩි ප්‍රමුස්ලිම් ආගම කරන සුළු පිළිස හරියට මොකද විපස්සනා කියලා හොයන කර්ම ගතිය නම් තාම ට්‍රෙන්ඩ් එක තියෙනවා. හැබැයි ඒක ජනමාධ්‍ය ජන විඥානයක් වඩපත් වෙලා නැහැ. පත් කරන්නත් බෑ. වෙස්ටිකේ බුද්ධහව කියන්නේ භාවනාවයයි. විපස්සනාවයයි. නමුත් සාසනේ පිටන්නේ. සාසනේ පිටන්නේ මිනිස්සුන්ට දාන දෙන හැඟීමක් නැහැ තාම. දාන දෙනවා කියන එක නාම කර්මේ සහ කර්ම කරේවත් අදහන්නේ නැහැ. ඒක නිසා ඒ පැත්තේ තියෙන්නේ කඳ නැති ඔළුවක්. අපේ තියෙන ඔළුව නැති කඳක්. මේ වෙස්ට් එකේ ඊස්ට් එකේ තියෙන්නේ අපේ එකේ ඔළුව නැහැ. අපේ එකේ බොහොම ජයයට අතපය වැඩ කරන කලන්ද රූපයක් තියෙනවා. අර ඒ ඔළුව විතරයි තියෙන්නේ. ඒක නිසා මේ කොයි වෙලාවෙ මේ දෙක බක් කරන්න පුළුවන්ද කියන්නේ ඒක ඉතින් අපේ પરම්පරාවට අයිති ප්‍රශ්නයක්. ඉස්සරහට යනකොට කොයි අතරයි ඉන්නේ. ස්වාමීන් වහන්සේ සතර බ්‍රහ්ම විහාරේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හා එක්වන්නේ කෙසේද? වේදනාන පසනාවේදී සංඥා හඳුනාගන්නේ කෙසේද? ඒවා හිතවිලිද? උදාහරණගෙන පැහැදිලි කර දෙමින් ඉල්ලමි. කායන පසනාවේ වේදනාන පසනාවට වැදගත් යෝගාවචරයට කය සම්පූර්ණ නොදැනේද පිටින් එක දැනෙන්නේ. වේදනාන පසනාව චිත්තාන පසනාවට යන බව හඳුනාගන්නේ කෙසේද? මේ සඳහා කුමන කර්මස්ථානයක් ලැබිය යුතුද? ඒක ප්‍රශ්න පත්‍රයක්. <laughs> ලේසි තැනින් පටන් ගන්න එකයි තියෙන්නේ. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තනිකර විපස්සනා මාර්ගයක්. සතර බ්‍රහ්ම විහරණ තන්නේ කරම සමතකයක්. ඒ නිසා සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සහ සතර බ්‍රහ්ම විහරණ නම් වශයෙන් කියනවනම් මෙත්ත කරුණ මුදිතා උපේක්ෂා තමයි සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ. බෝධිපාක්ෂික ධර්ම කියන්නේ සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ නිසා මේ මේකේ තියෙන උපේක්ෂා ගත්තොත් ඒ උපේක්ෂා සම්බොජ්ජම්යක් තියෙනවා. ඒ වගේම ඒ වගේ තැන් තැන් වල මේ ධර්ම යෙදෙනවා. ඒ නිසා උපේක්ෂා જાති 10කට විස්තර කරලා තියෙනවා. බ්‍රහ්ම විහාර උපේක්ෂාව සහ විපස්සනා උපේක්ෂාව කියලා. මේක පැතිපෙන්නේ නැත්තම් මේ දෙක ඇත්තටම ඥානච පහළ වෙන්නේ ඉස්සර තිබුණ එකක් තමයි සතර බ්‍රහ්ම විහරණය. පස්සනාට පහළ වුණාට පස්සේ අලුතෙන් ඇති වෙච්ච එක තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. ඒතර වේදනාන පස්සනාදී සංඥා හඳුනාගන්නේ කෙසේද? ඔය හිතවි හිත උදාහරණගෙන පැහැදිලි කර දෙන්න ඉල්ලන්නේ. සංඥා කියන වචනේ සිංහල හැඟීම කියන්නේ. මට යමක් ඇඟෙනවා. මට යමක් හැඟෙනවා කියුවට හිතවිලි හිතනවා. මේක ඇඟෙනවා. හැඟෙනවා. එතකොට මේ මොදුපින්ඩික සූත්‍රයේ ඉලතින සමීකරණ හැටියට බලනකොට චක්කුංජ පටිච්ච රූපේ චුප්පච්ච චක්කු විඥානං ඇහැට රූපයක් ආපාතගත වෙනකොට හිත එතෙන්ද ගියොත් හිත දකින්නක් බාටපත් වුණොත් ඒ තුන එකට ගමන් කරන දාකල් දැකීම සිදු වෙනවා චක්කුංජ පටිච්ච රූපේ චුප්පච්ච විඥාන තින්න සංගති පස්සෝ ඒ තුන එකට වෙන ගමන් කරන දාකල් ස්පර්ශී පස්සපච්ච වේදනා ඒ ස්පර්ශය නිසා අපි වින්දනයක් ඇති කරනවා දැක්කේ හොඳ දෙයක් නරක දෙයක් කහ පාට නිල් පාට ලොකු කුංචි ආදි වශයෙන් වින්දනයක් ඇති කරනවා යම් වේදේති තන් සංඥා යමක් විඳින දේ පමණයි අපිට හැඟීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ ඒ වෙලාවේදී සද්ද කනට වැදුනට සද්ද පිළිබඳ ස්පර්ශයක් පහළ වෙන්නේ නැහැ සද්දයට හිත යන්නේ නැහැ සද්ද හඳුනගන්නත් බෑ ඉඳගෙන ඉන්න තැනෙමුත් අපිට ඒ වෙලාවේ සංනිවේදනය එනවා නමුත් ඒව හඳුනා ගන්න බෑ මොකද අපේ අවධානය මේ මේකට මූලිකත්වය කියලා ඉවරයි. ඒක නිසා ඒ වෙලාවේ අනෙකුත් ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැහැ කියලා හෝ අනෙකුත් සංවේදන නැහැ කියලා කියන්න බෑ. නමුත් ඒවට හිත ගිහිල්ලා නැහැ. යොමු වෙලා නැති නිසා ඒව පිළිබඳ හැඟීමක් නැහැ අපිට. අපිට දැනීමක් එන්නේ නැහැ. ඒ නිසා සංජානනය කියලා කියන්නේ යමක් තිරයේ වැඩිම ප්‍රකට වෙනවා යම් වේදනාවක් ප්‍රකට වෙනවා වේදනාව අනුව තමයි සංජානනය සිදු වෙන්නේ ඒක නිසා කායට මේ මේ මෙහිම නිදර්ශනයක් කියනවා ඊළම භාවනා කරනකොට මඳුරෝ ඉන්නවා මඳුරෝ ඉන්න නිසා එයාට කොහමද ඒ කාන්තාවක් වඩ පේන විදියට එළිය භාවනා කරන්න කියලා කියනවා ඇතුළේ මඳුරෝ ඉන්නකොට ඇතුළේ සාමාන්‍ය පොල්ලකට ඉන්නවා ඉතින් ඉඳගෙන ඉනකොට දැන් මඳුරෝ කරනවා. ඒ දැනගෙන එළියට ගියේ. ඉතින් මඳුරෝ වහනකොටම අනේ මේක නැත්තම් හොඳයි කියලා හිතන. හැබැයි ඉතින් මම ඉල්ලගෙන එළියට ගියේ. ඉතින් මඳුරෝ කනවා. කොහොම කකා ඉන්නකොට ඇහිලා තියෙනවා එනම් මම අද කරලා තියෙන්නේ මේ බෙහෙත්නාල් විඳිනවා. ඒකට බලාගෙන බැරිලු ඇඳ ගැට. බලනකොට මඳුරෝ අයින්නවා. හැබැයි මරන්නෙත් නැහැ. දැන් ඔහොමම කරගෙන ඉන්නකොට මේක කොහොමද මෙයාට ජය ගන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන යම් ප්‍රමාණයකට මදුරෝ වහනවා දන්නවා, විදිනවා දන්නවා. ඒ වෙලාවේදී අර හිස් කරන වැංග තන්ත කරන යුරු ඔක්කොමත් වෙනවා කරබනි. කොහොම ඉඳගෙන ඉන්නකොට ඒක පාරටම දැන් ඉතින් ඉවරයි වගේ කියලා හිතලා ඒ කියන්නේ භාවනායි ඥාන පුළුවන් කියලා හිතනකොට ආයෙත් ඒක වෙනවා. අහනවත් එකම බලාපොරොත්තු නැතිව ඇත්තේ කරලා බලනකොට සම්පූර්ණයි. එතකොටම යාර කල්පනා වුණාලු මම දැන් ඇත්තේ ඇති වඳුරේ බලන්න. මගේ සංඥාව තිබුණේ මෙතන වහන්නේ වඳුරෝ කියලා. බලන්න සමනලෙක්ව හලිනකොට මේක පාරට අර හිතාන දීපු දෙ වෙනස් වීම මතක් වෙලා ඉවරලා ඊළඟසේ සතුටින් ඇද්ද ගන්නකොට යාගේ යාළුවෙක් අතංගුවක් අරගෙන එළවනවලු සමනලෙක් පස්සේ අල්ලන්න. කන්දේ. ඒක තමයි. අතින්නේ අය ඔය ජර්මනියට ගෙනියන්න හදන්නේ. මඳුර එයා මාත් මන්සර් එයා සමනලයා පිළිබඳ හැඟීමක් ඇති කරගන්නකොටම අතංගු කරලා එළවෙන කෙනෙක් දැක්කට පස්සේ ආය සංඥාව මාරුනාලු අර ලස්සන දිවිච් එක ආය නිවැරදිවස නොකරනවා නම් හොඳයි. අන්න ඒ වගේ මෙතන බලාපොරොත්තු වෙන්නේ විඳින්නේ අපි මధుරේ. ඒ මොකද ඒ වෙලාවේ සංඥාව අපිට කියන්නේ මේක ඉතිබැස්. නෙළුව වහන පරාද නැහනේ. මధుරවා ගැන බලවල අහම්බෙන් ඇසහැරලා බලනකොට එයා එහෙම විඳින්න අපු කෙනෙක් නෙවෙයි නිකන් සෝදපණිතියක්. සාමනියෝජිතෙක් වගේ ඒකෝට මේ සංඥාවක පාට මහ වෙනකොට එයා හිතනවා අපි ඉන්නේ මලාගත්ත ලෝකේ. අද්දෙක් වැහුවේ නැත්නම් මේ මෙහා විදින්නත් ඉපතියි. විද්දයි කියලා අපිට වේදනක් තියෙනවා. මොකද බලනකොට මේ බහලා තියෙන්නේ නැස්සේ මේ. සමනලී. ඒ වුණාට මේ සමනලී වහන එක පවා හරිම ඉරිටේටින් මොකද අපේ සංඥාවේ ඉන්නේ කොස්සලයි කරා. ඒ වෙලාවේ ඉන්නේ අපි දැන් මතුරු ඉන්න දැනක ඉන්නේ. දැන් මේ ඉන හැම කෙනෙක්ම මතුරුවේ තමයි. ඒකට මේ සංඥා සහ වේදනා දෙක අතර ඇද්ද කරලා බැලුවේ නැත්නම් මේ සංඥාව සම්පූර්ණ අපි නොමග ගෙනියන්න පුළුවන්. ඒ සංඥාවට ආසන්න කාරණා වේදනා. යම් වේදේති තං සංඥාකා. යමක් අපි විඳින්නේ නැතුව ඒ කියන්නේ ඒ වෙලාවේ කනට ශබ්ද ඇහුනට අපිට සංඥා බාල වෙන්න බෑ මොකද වේදනාව වෙන්න ස්පර්ශයක් එතන වෙන්නේ නැහැ මොකද අපේ අවධානය දැන් ලොක් වෙලා තියෙන්නේ. ෆ්‍රීස් වෙලා තියෙන්නේ. එක තැනකට. ඉතින් අපි ඒක තමයි ලෝකයක් හදන්න ජීවත් වෙන දකින්න ලෝකේ. යාතන විඳින ලෝකේ. ඒ ලෝකෙට ආය හම්බෙන් ඇතරෙන්න ඕනේ අපි අර ට්‍රෙන්ඩ් එක කැඩෙන්න. එහෙම නැත්නම් අපි ඉන්නේ මේ මේ මඳුරුවේ කරේ පැත්තේ කරේ වහන්ද ඒක අපේ හිත සම්පූර්ණයෙන්ම දැහැගෙන ඉවරයි ඒ වෙලාවට. අපි මුළු ලෝකෙම මේක අපිට තියෙන බව අපිට මතක නැහැ, කන් තියෙන බව මතක නැහැ, මොකක්වත් නැහැ. මේකේ තමයි ජීවත් වෙන්නේ. මොකද වේදනාව සම්පූර්ණ වෙලා තියෙනවා. වේදනාව නිසා සංඥාව දුවනවා. මොකද මේ වෙලාවේදී මේ සලායතන මතක නෑ අපිට. එක ආයතනයක් ඇවිල්ලා සම්පූර්ණ බැහැ ගන්නවා අපි සෑම චිත්තක්ෂණයක ජීවත් වෙන්නේ හයෙන් එකයි. සතියෙන් ඇවිල්ලා කායනපස්සනාවෙන් නැතර වෙලා ආනාපානෙ නැතර වෙච්ච තැන තමයි හයම එකවර වැඩ කරන්නේ. එහෙම නැත්නම් අපි ඉඳුරංගෙන් වැඩ කරනකොට අපි බොට්නිවල උගන්වනවා ද්විබීජපත්‍රි සාකයක් ගන්නකොට උඩම තියෙන අංකුරය අග්‍රස්තම්පය කියලා කියන්නේ ඒකෙන් නිතරම ශ්‍රාවයක් නිකුත් කරනවා. ඊට තියෙන අංකුර ඔක්කොම වැවෙන්න දෙන්නේ නැති වෙන්නේ. ඒක කියන එපිකල් ඩොමිනන්ස් කියලා. අනික අංකුර ඔක්කොම යා මේ සප්‍රෙස් කරගෙන ඉන්නේ. උඩ එක කැඩුව ගමන් අර ශ්‍රාවේ නැති වෙච්ච ගමන් අනිත් අංකුර එන්න පටන් ඒකට මුල් වෙච්ච එක නා ඒක අසල විතර මම මිනිස්සුන් විතරක් නෙවෙයි ඔබදී මුලට ගියේ කරා යටේකට නැගිටින්න දෙන්නේ නැහැ. තාල වර්ගයේ ගස් වල එකයි. එකට එක අංකුරයයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඩයිකොට් ලිසන්ස් වල මේක තියෙන්නේ. උඩට ගියේ එකන නිතරම සාහයක් නිකුත් කරනවා. ඒ සාහය මාර්ග ඔක්කොම නිලීන කරලා තියෙනවා. මේ වගේ තමයි අපේ හය දෙනාගේ එකෙක් උඩට යනවා. ඒ ගිය ගමන්ම අනිවාර්යයෙන්ම අනිත්ව සප්‍රස් කරනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා සංසේචනයේ සිදුවෙනකොට ඩිම්බයකට ශුක්‍රාණුවක් ඇතුල් වෙච්ච ගමන් ඒක ෆුල් කෝටින් කරගන්නවා ආය ශුක්‍රාණු දෙන්නේ. ශුක්‍රාණු රාශියක සිද්ධ වෙන්නේ ඒක අහම්බයක් සම්පූර්ණ අහම්බකින් ඒ මේ මේ දිම්බේ සහ ශුක්‍රාණු එකතු වෙනවා. එකතු වෙනවත් එක්ක මේක වටේට ශීලයක් හැදෙනවා. ආය ඊට පස්සේ මේ වෙන ශුක්‍රාණුකෙන් විදින්න බෑ. ඒ වගේ තමයි මේ හය හරිය ලිබරල් වගේ අපිට පේන්නේ. අපිට උන්ට බලන්න පුළුවන් මහන්න පුළුවන් කියලා. නමුත් බලන හැම වෙලාවෙම අපි ගොළු බීරි අනිත් ඉංග්‍රීසි වැඩ කරන්නේ. මොකද අපි ඒක කියන්න කැමතිනේ අපි ඒක හිතින් දාලා මේක ලස්සන කරලා තමයි හදාන්නේ යන්නේ. ඒක නිසා අපේ විඥාණය හැම වෙලාවෙම පැටලයිස්. කදාකත් අංග සප්පෝයි. ඉන්ද්‍රිය මට්ටමේදී අනිත් එකේ ඉන්ද්‍රියෙන් ලැබෙන සංඥාවට ගිජු වුණොත් තවත් අන්ධ වෙනවා. ඒකෙත් කෘත්‍ය දකින්න. ඉතින් ඒක ගිජු වෙන්නේ නැතු එකක් එන්නේ. එක්ක තරහව ද්වේෂ නිසා තමයි මේ දේවල් අපි සිලෙක්ෂන් ගන්න. සිලෙක්ට් කරනකොටම ඒකට අපි වහල් වෙනවත් එකම අනිත් ඔක්කොම පැරලයිස් වෙනවා. අර ගත්ත අදහස දිගේ මම තෝරගත්තදී මගේ මල මගේ රුචිකත්වයේ ඒක දිගේ යනකොට තනිකර එන්නේ එන්නේ එන්නේ බ්ලින්කර් සෙට් වෙනවා වගේ අපි අන්ධකාරය ඇලේ කරන වැඩේ. අපි කායන වචනාවේ ගිහිල්ලා එක දෙයක් දැනගෙන ඒකෙම අවධානය යොමු කරලා ඒක භාවනාවෙන් සම්පූර්ණ අනුබඳුවට එන එක්ස්පීරියන්ස් එකට වෙස්ට් එකේ කියන්නේ හෝල් බොඩි එක්ස්පීරියන්ස්. එතකොට අපේ විඥානය ඉන්ද්‍රිය මට්ටමට මැනිෆෙස්ට් වෙලා නෑ. හැබැයි හැම දෙයකටම අවදියෙන් නැදෙලා. ඒක තමයි ලොකුම ආරසාව. එනකන් ලොකුම කන්ටෙන්ට්මන්ට් එක, ලොකුම පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගන්න. ඒකට සිංහලෙන් කියන්නේ ගෙහිමියා ගේ මැද අවදියෙන් කිය. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේක නම් එකේ අපි ඔතන පුටුවක් තියලා ඉඳගත්තොත් අර පැත්තක් පේනවා මේ පැත්තක් පේනවා මේ පාරක් පේනවා මේ පාරක් පේනවා එතෙන්ද ඉඳගෙන ඉන්නේ. ගෙහිමියා වෙන කවුරක්වත්. අපි හිතනවා මනිබඩු පාරෙක් කියලා. එයා ඇවිල්ලා දොඩ තට්ටු කරලා කියනවා අපි හවර විකුණනවා අපි බෝල විකුණනවා මාළ විකුණනවා කියලා එයා තට්ටු මෙයා කියන අවශ්‍ය නැහැ. එබැවින් මිනිහා සීට් එකෙන් නැගිටිනවා. තව පැත්තෙන් අර කෙනෙක් ඇවිල්ලා ඉවරලා ලයිට් බිල ගෙවන්න තියෙනවා වතුර බිල ගන්න මොකක් හරි එකට කතා කරනවා. අර කියනවා හරි ඒක පස්සේ ගෙවන්න දැන් බෑ. හැමදේම මෙයා ඔපරේට් කරගෙන ඉන්නවා නැගිටින්නේ නැහැ. ඉතින් ඒකකොට හිතනවා හොරෙක් කෙනවලු. හොරෙක් ඇවිල්ලා කවුරක්වත් පේන්නේ නැහැ. හිමීට බහට ගොඩ වෙලා උළු අයින් කරලා. ප්‍රීපදිකෙන් බලනකොට මිනිහා ඉන්නවා. ඒ කියා කරන්නේ පොඩි සද්දයක් දාලා බලනවා මෙයා බැලුවට නැගිටින්නේ. ඒකවල හොරා වුණත් බයයිලු. මුසෙ මෙතන ඉන්නේ මොකක් හරි රහසක්. නැත්නම් වෙන කෙනෙක්ගෙන් දුවගෙන යනවනේ. චෙක් කරන්න. නිසා ගෙහිමියා ගේමද අවදියෙන් ඉන්නවා නම් ඒ තියෙන දොරවල් ඔක්කොම අවශ්‍යයි. නැත්නම් හොරු කරන්නේ මොකද්ද? මේ පැත්තෙන් ඇවිල්ලා තට්ටු කරලා මිනිස්සු අතෙන් දිගේ ගමාරේපයි. ඒ නිසා සතියෙන් ගිහිල්ලා අපි මේ එක කායන් පස්නාට හිත දීලා ඒක හොඳටම ෆ්‍රීස් කරනවා නොදැනෙන මට්ටමට ගිහිල්ලා එතන විජිලන්ට් එතන ඩෙලිගන්ස් දැම්මට පස්සේ ඒ ලැබෙන අත්දැකීම හොඳට චෙක් කරලා බලන්න පුළුවන් ඇහෙන් එන එකක් නෙවෙයි කනෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි හිතෙන් නෙවෙයි එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන් එක මම මැරෙන්නේ නැති බව දන්න. ඇලර්ට් එක අර එක කික්කත් ඇරෙන දේ සම්පූර්ණ ඇලර්ට් එකේ ඉන්නේ. උතනින් තමයි අපි ඒ රූප ලෝකෙට යන්න පාර හදාගන්නේ. මෙව එකකට හරි එන්ගේජ් වෙලා ඉන්නවයි කියලා කියන්නේ අනිවාර්යව පැරලයිස්. හයෙන් එකයි වැඩ කරන්නේ. අපි ඒක මහලුවට ක්ලේම් කරනවා. මම දැක්කා, මම ඇහුවා, මම අත ගෑවා, කවුද නැහැ කියන්නේ. නමුත් මේ භාවනා පෙන්වන්න පුළුවන් ඉහළිය අඩුපාඩුව නිසා තමයි ඔය ක්ලේම් කරන්නේ. ඒ හරියට දැක්කේ නැති නිසා තමයි ඔය ඔප්පු කරන්න හදන්නේ. හරියට දැක්කම මොකද වෙන්නේ? දැක්කේ නැති කට්ටිය දැන් සයන්ටිෆික් ඩිස්කවරිස් වල එමෙස් ගිහිල්ලා පේටන්ට් රෙකෝඩ් කරලා මේ රොයලිටි ක්ලේම් කරලා බැරෙන්න දඟලන්නේ. සෝ හරියට මේක දැක්කා නම් මොනවා කියන්නේ? බුදුරජාණන්සේ ඔක්කොම දැක්ක ත්‍රිපිටකෙම දේශනා කළා කිසිම නැහැ හිමිකම වෙදින් කියලා ගැලේ. රයිට් රිසර්ව් නැහැ. ලෝකේ තියෙන හොඳම පොත ඕන කෙනෙකුට ගන්න. ඒ බුදුන් වහන්සේ මේක මානවයගේ වස්තුවක්. මේ කෑල්ලක් දැකලා ඒක විතරක් අඳගෙන ගිහිල්ලා මේක මගේ භූතදේ මගේ දරුවන් විතරයි රෝලි ටික තියෙන කියලා කියන්නේ නම් ඒකේ තියෙන තුච්චකම කියලා. ඒක දැක්කේ නැතිකම. ඒ හරියට දැක්කම ඕකේ උනත් කියන්නේ නැහැ. ඒ නිසා අපි මේ දන්නේ ඉන්ද්‍රිය ඥානෙ නැරිලා මේ සංඥාව කරන වෙස් කියන්නේ. සංඥාව මිරිඟුවක් වගේ වෙන්නන්නේ. මිරිඟුව කියලා කියන්නේ තද උෂ්ණ නිසා ඇති වෙන ඒ අර මිරාජ් එක පේන්නේ වතුර වගේ. උණුසුම වැඩිකම තියෙනවා. ඒක නිසා මොවා ඒක පිටිපස්සේ එළවනවා මේ තියෙන පිපාසයට අනිවාර්යයෙන්ම වතුර හම්බෙයි. දුවන්න දුවන්න වෙන්නේ මොකද අර ඇඟේ තියෙන වතුර ටිකක් නැස්ති වෙලා එnde end මීදු කැටින් හැදට යනවා මිරිකුව. එනතන් කවුරු හරි හොඳ ස්පීඩ් මෝටර් බෝට් එකක් ගන්න මම සිටිජේට යන්න හදනවා කියලා යන්න. කොච්චර ස්පීඩ් කරත් ඩිස්ටන්ස් ගන්න. සිත්ති එන්නේ නැහැ ඇතට යනවා. අර කරතල එල්ලපු ගුරු වගේ කතාව තියෙන්නේ. කර වාහනයක් අදිනකොට අපිත් කරන්නේ ඕක තමයි. අපි වෙනම අම්මට දාතර බැලනවා අපි නම් රූප බලලා ඇති කරන කොහොම හරි මැරෙන්නේ ඉතලා ඔක්කොම රූප ටික බලනවා කියලා අපි මේ කරපට ගන්න නගලයි. හද්ද තියෙන හරි කොහොම කෙරුවක්වත් අපි මේක නම් අම්මට දාතර බැලනකොට කර. ගන්ධ සුවඳ බලනවා. රස ලෝකේ තියෙන ඔක්කොම කනවා. පහසුකම් ඔක්කොම ලබනවා. හිතවිලි ඔක්කොම හිතනවායි කියලා. ඉතින් අර ගොල්ලන්ට උලිහිලි පපා. මේ අද පෙන්නලා දෙන්න හදන්නේ. කැරක් කලේ විදිහ ගැන බూరు වගේ වැඩේ නම. ඕක වැනුණට මෙහෙම මෙහෙම ලංක ගන්න බෑ. ආයි හැපෙත. ආයි මේ එළුව එළුවගේ පිටිපස්ස යනවලු ඒවත්. තන ගුරුල්ල දැන් වැටේ කියලා. ඒක නිකන් එල්ලෙලා දින්නේ නැත්තෙන් වගේ. එලිච්ච යනකොට කකුල වැදෙනකොට වැටේ. හරි හොඳ මසනේ. පිටිපස්සේ යනවලු. අනේ කවදාකවත් වැටෙන්නේ නැතිලු. කාම ලෝකේ සිල්ල කොච්චරයි. නෑ අර වගේ එකක් තියෙන බවට සාහිත්‍යයක් නෑ ඒතාවකාලිකයි. ඒකත් තාවකාලිකයි. ඒ කියන්නේ අපිට මැස් එක අහුව ගමන් එනයක් අහුව ගමන් එක පාට ගැසිලා ආවා වෙනවනේ. తాවකාලිකයි නමුත් මේක කියාවක් ඉඩක් තියෙනවා කියලා ඔප්පල හැකි තත්ත්වයක් තියෙනවා කියලා සබතනස කියනවා මෙන්න මේ ටික උඹට උත්සාහ කරලා බලපෑ. මේ අවස්ථාවේදී ඔක්කොම ප්‍රයිමෝඩියල් ෆෝම් එක තියෙනවා. හිතවිලි ඇති වෙන්න ඕන කරන ඒකේ කැලි ටික තියෙනවා. වේදන ඇති වෙන්න ඕන කරන සංඥා සංජනේ තියෙනවා. සද්දත් ඇහෙනවා. නමුත් කිසි දෙයක් තාම ෂේප් වෙලා නැහැ. තාම අර මේ මේ අරමුණක් වෙලා නැහැ. ඒක තාම මෙසේජ් එකක් දීලා නැහැ. දැන් ඩිරෙක්ට් වෙලා නැහැ. ඉතින් අපි හිතන්නේ මේ ඩිරෙක්ට් වෙලා ෆෝම් වෙච්ච එක හුඟක් අද මේ පරිණාම වෙලා කියලා නේ. ඒක කෙලෙසිලා. මේක නිකලෙසි. නමුත් අපි නික්ලේශී තැන ඉඳලා නැහැ. උඩල කොට උඩ තිබ්බා වගේ අපිට ඕනේ සීතලයි අපිට ඕනේ තෙතලයි. අපි ඒක පෙරලා අතෙන් යනවා. එතකොට අපිට කම්ෆර්ටබල් දැනෙනවා. ඇට් හෝම් දැනෙන්නේ අපිට මේ කෙලසනවා. නමුත් අපේ හැබෑ නිවහන තියෙන්නේ නික්ෂේෂිත. ඒ නිසා මේක ගේස්ද ක්‍රේන්. يعني මේක එක සංදිස්ථානයක් පෙන්ලා දෙන්න පුළුවන්. මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැතුව හිත తాවකාලික හරි ගියොත් කොච්චර පිරිච්ච ගතියක්. කොච්චර හීලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. කොච්චර මෙමනික බ්‍රෂ් වෙනවද? කොච්චර ජූනේෂන් රිජූනේෂන් වෙනවද? කොච්චර සෙලින්ටි එක නතර වෙනවද? මේ ඔක්කොම පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි ස්ථිර ඉන්ද්‍රිය ප්‍රතිපද ඉන්ද්‍රිය ප්‍රතිපදයේ. ඒක නෙවෙයි නිවන කියන්නේ. ඉතින්දි පෙන්නනවා සංඥාවේ කරන මායාව පෙන්නන. ඉතින්ද යනකොට සංඥාව මේ පැරලයිස් වෙලා. විඥානය සෑහෙන දුරට පැරලයිස් වෙලා. සංස්කරණ නැහැ. වේදනාව තාම වේදනාව බවට පත් වෙලා නැහැ. සුඛ දුක්ඛ බවට පත් වෙලා නැහැ. රූපේ දැක දැක දැන දැන ගෙවලා. හැබැයි රූපයක් ඇති කරන්න ඕනේ මූලික ශක්තිය තාම තියෙනවා. ඉතින් ඒක නිසා අපි අර ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ ඔක්කොම ටික සෝස් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අත්දකින්න නම් වැඩි වෙලාවක් ඒ පුදුලට මේ මේක පිළිබඳව තව තවත් ලොකු හැඟීමක් ඇති වෙනවා. මේක තමයි හැබෑනිම හරිය කියලා. ඒ වගේම තීරණ පටන් අරගන්න අපි කොයි ඉන්ද්‍රිය දිගේ එළියට ගියත් අංග සම්පූර්ණ දැනුමක් නම් කවදාකවත් ගන්න බෑ. දෙන්නේ කවුරු හරි හරි ගැසලා දීපු ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි. විශේෂයෙන්ම සංඥාව අපිට අන්දන හදන විහිළුව තමයි පෙන්නේ. කියන්නේ අපිට ඕනේ දේ. අපි රුචි දේ බල බල ඉන්න මිසක් ප්‍රകൃතිය දකින්න බෑ. library shops Thank you.

chance එක හම්බ වෙනවා. ඒ නිසා හොඳටම තේරෙනවා මෙතන දෙන්නේ බව. මිනිස්ට කියන්නේ එක බලවේගයක්. බලව මොකක් බලවත්. ඌ වැඩේ යන්නේ සිගට් මාගේ. සිගට් ෂේප් කරගත්තා නම් වෙනස් කාලයක. ඒ නිසා සංඥා කියන්නේ මම නෙවෙයි. මගේ නෙවෙයි මගේ ආත්මේ. නමුත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒක ටින්ටඩ් ග්ලාස් එකක් දාලා තියෙනවා. අපි දකින්නේ ඒක හරහාමයි. අපිට මේක මේකෙන්ම දැකලා මේක හුරු වෙලා. දැන් අපි යුනිවර්සිටි ඉන්න කාලේ ප්‍රොෆෙසර් කල්පගේ තමයි සොයිල් සයන්ස් වල හිටිය ප්‍රොෆෙසර්. එයාගේ ගෝලය තමයි තේන්මඩු කියන්නේ. අපිට ගන්න ප්‍රොෆෙසර් තේන්මඩු ගෝලයා. ඉතින් කල්පගේට හරීම ෂුවර් ඕනේ පසක් නැකපුවහම මේක ඩාර්ක් බ්‍රවුන් මේක ලයිට් බ්‍රවුන් මේක රෙඩ් කලර් ඔක්කොම යාට මතකින් ෂුවර්. ඉතින් දවසට තේන්කොල්ස කතා කරපුවල ස්ටුඩන්ට් කාලේ ඩක් ෆීල් එකට ගියාම මේ පස් ටික තෝරගන්න. ඊට ගොන්න මෙන්ෂන් කලර් chart එක දාගෙන අරගෙන ඊට පස්සේ කිව්වලු දැන් ඔබ මෙන්ෂන් කලර් chart එක හැටියට මේ පස මම දෙන්නේ මොන වර්ණයද කියලා කියවුවා. ඉතින් මෙයා හොඳටම ගලපලා කියනවලු බැරි කියලා. උනන දෙන්නේ නැහැ. මොකද තව සාම්පලයක්. බැරි. මේක වැරදි කියලා බලනකොට ඌ සංකල්පදා. ප්‍රොෆෙසර් සංකල්පදා. ඌ මෙන්ෂන් එක බලලා නෙමෙයි ඌ බලන්නේ සංඝාසරා. මෙයා බලන්නේ මෙයා අයියගෙන් සං මෙන්ෂන් ක්ලාස් එකයි මේක. ඉතින් හොඳටම hina වුණයි කියන අපිට උගන්වනකොට කියපු කතාවක් හොඳටම hina වුණයි කියනවා එයාට පේන්නේ මෙයාගේ සම්පූර්ණ දේශෙන් සරදී කියලා. ඒ නිසා අපි ඕනම කෙනෙක් තුහා අපේ ජජ්මන්ට් එකකින් තොරව අපිට අපිට බලන්න බෑ. අපි බලන්නේ අපි දාගත්ත රාමුව තුලේ. ඒ ග්ලාස් එක තුලේ. ඉතින් අර මනුස්සයා කීවට කොච්චර ගෙරුවක්වත්. උඹේ බලන්නේ තින්ත ග්ලාස් එකකින් කියලා. අපිට පිළිලි පෞසත්ත්වද කොනහනවා. මේ මම දැකලා නේ කතා කරන්නේ. මම අතගාලා නේ කතා කරන්නේ. මම අහගෙන ඉන්නේ පිස්සුද කොහෙද? මේ පැහැදිලිව සංඥාව අරලා ඒක නිසා මේ සංඥා මොකක්ද කියලා දැනගන්නවයි කියන එක ඇත්ත එක තරහ වෙලා කරන්නේ. තරහ වෙච්ච ගමන් මිනිහට පුළුවන් ඕනේ ලෝකයක් මාරන්න. ඒ සංඥාට නිසි නින්ද යන්න. දැන් නම් මේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව කියන ඒ පොඩි සංඥාවක්ම ඇති කරගන්නවා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා. ඊට පස්සේ සංඥාවට හොඳට වැඩ කරන්න හදනවා. හැබැයි ඔප්පු කරන අදහස නෙවෙයි. ඌ කරන්නේ බොරුව කියලා. නිකන් හරියට කියනවා නම් ස්පයි කෙනෙක්. ඇවිල්ලා බලන හැබැයි මෙයා හරිම හොරාලු දන්නේ නැහැ. නිසා සිවිල් ඇඳුම් අඳගෙන යන්නේ. නිකන් බලනවා. සර් මේ වැඩේ විචිතන හිටියා. අනිත් දවසෙත් ඇවිල්ලා බලනවා මෙයා හිටියා. එහෙමනම් පොඩි ගෙස් එකක් දා ගන්නවා මෙයා වෙන්න ඇති. ඊට පස්සේ තමයි වෙන්නේ හොලෝ කරන්නේ. ඉස්සෙල්ලා බලන්නේ නිකන්. හෙන්නද ඒක හොරකමක් වෙලා තිනවා පොලිසියට අහු වෙන්නෙත් නැහැ. මේක නිචිපතාවයි. මම ඒක කරන්නත් එකම දේ තමයි මේ ක්‍රිමිනල් ඉන්ස්ටිටියුෂන් යන්නේ. ඒ වගේ තමයි සර්වඥාන්සේ සඳහන් කරලා මුළු සංසාරේ පුරාම අපි එකට බුදිය ගත්තේ සංඥාවක් තියෙනවා. අපි සංඥාව සැක කරන්නේ නැහැ. මේ සංඥාව දෙන ළමවත් එක යොක් කවදාකවත් නිවනක් කරන්නේ නැහැ. මොකද ඒක උදව් කරන්නේ මාර්ගාක්ෂිකව. සංසාරේට. ඉතින් ඒක නිසා සංඥාව පිළිබඳව අනිත්‍යත්‍ය දුක්ඛත්‍ය නැත්නම් මේ බලන්න. ඒ සංඥාව කියන්නේ වෙන කෙනෙක් හය කරපු ස්පයිකේ. වෙන වැඩකට යන්න වෙන. ඉතින් අපි කොච්චර එයා හරහා ගියත් අනිවාර්යයෙන්ම එයා ඩයිවර්ට් කරන සංසාරේ. ඒ නිසා හරි අමාරුයි මේ සංඥාව ටැකල් කරගන්න. මොකද අමාරුම අත්දැකීම තමයි සැක කරන්නේ. ඔය කියන්නේ අපි දැන් සත්තුන් අතර සිංහයා ಜಾති ලාංඡනය බවට පත් කරගෙන තියෙනවා. සිංහයා තමයි ලංකාවේ ලාංඡන. නාමල තමයි අපේ ජාතික මල. ඒ නිසා අපිට මේ මේ රටේ මිනිස්සු සිංහයයි දින බලනට වැඩි අපි සිංහෙක් දකිනකොටම අපි ඒක රෙකග්නයිස් කරගන්නවා. අපිට මේ මේ කිවි දැක්කට ඔය මේ මොකක්වත් දැක්කට අපිට අපිට සිංහයා දකිනවා තමයි ඔන්න අපිට සිංහලකම නැగిලා එන්නේ. මල කොච්චර ලෝකේ දුණා නාමල තමයි. මොකද ඒක අපිට පොවලා තියෙනවා මේක තමයි ජාතික මල. ඉතින් අපි ගිහිල්ලා වෙනාම කෙනෙක්ගේ බඩ දීපතිච්චම ලබනාත්මේ ඒ රිණියක් නැහැ, ඒ ජාතික මලක් නැහැ. හැබැයි ඒක අල්ලා ගන්නවා පුදුමාකාර විදිහට. ඒ උපදින්නේ. ඒ නිසා සර්වඥාගේ දේශනා කරනවා తත්‍ර తත්‍රාබිනන්දිනී කියලා. මේ මේ තණ්හා ගතියක් අපි යම් තැනකදී ඒ දේ හයියෙන් අල්ලා ගන්නවා. හැබැයි අපිට මතක නෑ ඊයේ වෙන දෙයක් අල්ලගෙන ගතින් රණ්ඩු කරපුවාක් මතක නෑ. ඒක මතක් කරනකොට ඒව වැඩක් නෑ දැන්. මේ අම්මයි මේ තාත්තයි මේ දරුවෝයි මේ එක අල්ලගෙන ඉතින් ගැහෙනවා දඟලනවා යාට කැස්සක මිරිසාවක් ආවත් හරියම. අනේ ගියාත්නේ අම්මලා තාත්තට මොනවා මේ වෙලාව වෙනවද? කාදක්ක ඉතින් කියනවා සාමාන්‍යයෙන් ලංකාවේ කියන කතාවක් ඒ තාත්තා මැරෙනවා තාත්තා මම තුන් මාසෙක දාන්නේ. තුන් මාස දානකොට කපනවා කුකුළු. ඒක තාත්තා දන්නේ නැහැ. මොකද මාස එකමාරෙන් කුකුළු වවනවාද? ඒ ඒ තාත්තගේ දාණයට කුකුලෙක් කපනවා. ඒකට තේරෙන්නේ අනේ මේක මේ තවත් ප්‍රාණයක් නැති කියලා මොකක් කරන්නේ? මොකද දාණය හොඳට කෙලෙන්න ඕනේ. මේ වගේ විකාරයක් මේ අපිට තියෙන අපිට අර පේන ටික හයිලයිට් වෙලා තියෙනවා. ඒක අල්ලගෙන හිටියද මේ ආත්මස ටික පේන්නේ නැහැ. කාලේ වශයෙන් පේන්නේ නැහැ, දේශේ වශයෙන් පේන්නේ. ඊට පස්සේ මේ දෘෂ්ටි කෝණය මගේ මිනිස්යාට, මගේ ගෙදර මිනිස්යාට බලන්න බැරි වෙච්ච අපේ එන යුද්ධ. මේ මම දකින දෘෂ්ටි කෝණයෙන් අපේ දරුවට දකින්න බෑ. මහත්යර දකින්න බෑ. ටීචර් දකින්න බෑ. ඉතින් කියන්නේ ඇයි හද්දේ කියන්නේ මේ පේන දෙයක් නේ මම කියන්නේ මේ දෘෂ්ටි කෝණයෙන් බලපන්. ඒ සයන්ටිස්ට් කෙනෙක් කියලා කියනවා ධනකොලයක් අර පින්බින්දුවක් එන්නලා තියෙනවා. ඒක හරියට ඉර වැටුණාට පස්සේ මට පේනවා දේතු. මං ඉන්නේ කරාට කියනවා අන්න අර ඝන ඝන පිළිවිදේ දේව. ඌ බලනකොට පේන්නේ නැහැ. ඌ මං ඉන්න තැනට ආවොත් උත්තර ඌට දේතුන. ඉතින් මම අයින් වෙන්න කැමතිත් නැහැ. මොකද ඔතෙන් පේන්න එපාය. මොකද මේ ඉර තියෙන්නේ මේ පිළිවිදුව තියෙන්නේ. අයින් කො මේ බලන්න බැරි උඹලට කිසිම කලාවක් නැහැ. ඊස්තරි වීඩියෝ එකක් නැහැ නේ බලන්න මම මෙතන ඉඳගෙන දේ දුන්නක් පුත් වෙන උඹට බෑ උඹ කාලා කන්නේ උඹට ලැබීම නැහැ නමුත් දන්නේ නැහැ ඒ දේ එතනින් පේන්නේ ඒ දෘෂ්ටි කෝණයට විතරයි. ඒ වගේ මම මෙතන ඉඳා කල් ඒ දෘෂ්ටි කෝණය වෙන කෙනෙකුට දෙන්නෙත් නැහැ. මම මෙතන ලැග්ගන්නේ. මොක තමයි මේ සාහිත්‍යය කියන්නේ. ඔක තමයි අපි දේවල් විවිධාකාරයෙන් බලනවා කියන්නේ. සාහිත්‍ය මට්ටමේ හොඳයි. නමුත් අර යුද්ධකදී රණ්ඩුවකදී ඕකම ආයුධයක් කරන අර මනස තලන්න පාවිච්චි කරනවා. නිසා සංඥාවේ වැඩ පිළිවෙල දිහා බලනකොට මේක බුද්ධ ළමා සෙල්ලමක් තියෙන. බොළඳ ළමයින් අතර සෙල්ලමක් මේකේ තියෙන්නේ. ඒක බව දන්නවනම් මේ මිනිස්සු හැම කෙනෙක්ම දුවන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කියන පහෙන්. මේ සංඥාව කරන්නේ මේක කලකින් තමයි. ඒක ඒක විදිහට ඩිස්ටෝට් කර කර පෙන්නනවා. හැබැයි ඩිස්ටෝට් කරලා ඒ පුද්ගලයාට ආරයක් තියෙනවා. එයා ඩිස්ටෝට් කරන්නේ එක තාලයකට. මම ඩිස්ටෝට් කරන්නේ එක තාලයකට. ඒක තමයි මම මගේ ෘචිකත්වය කියන්නේ. මගේ අනාපේ. මගේ පෞරුෂත්වය කියන්නේ ඒව ඒක දෙන්නට දෝෂෙකුත් නැහැ. හැබැයි දෙන්නේ උට සම වෙන්නේ. කවදාහක්වත් දෙන්නේගේ සංඥා සම වෙන්නේම නැහැ. ඒක හරි විචිත්‍රයි. ඉතින් ඒකට ගරු කිරීම තමයි සාධුඤ්ඤතාවය. මෙයාගේ ගරු සංඥාටත් ගරු කරනවා මෙයාගේ සංඥා හැබැයි ඔක්කොම මිරිඟු බව දන්න. ඔක්කොම මිරිඟු ඒ මිරිඟුවේ කොයි දෙනෙක් කොයි හිණිමව ගත්ත ප්‍රශ්නයක්.